ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙක භික්ෂුන් වහන්සේලාට වදාළ හරිම වැදගත් උපදේශයක් ගැන. ඔව් මේකෙන්නේ මහා ගෝපාලක සූත්‍රය ඇසුරෙන්. හ්ම්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි අර ගවපට්ටියක් බලාගන්න ගොපල්ලෙක්, දක්ෂ ගොපල්ලෙක් සහ අදක්ෂ ගොපල්ලෙක්. ඒ දෙන්නව සමාන කරලා තියෙනවා භික්ෂුවක් ශාසනය තුල දියුණු වෙනවද නැද්ද කියන කාරණයට. හරියටම. හරිම ප්‍රායෝගික උපමාවක්. ගවපට්ටියක් බලාගන්නවා වගේ සරල දෙයක් උදාහරණයට අරගෙන ගැඹුරු අධ්‍යාත්මික කරුණු පැහැදිලි කරන විදි හරිම අපූර්වයි. ඉතින් අපේ අරමුණ වෙන්නේ අද කතාබහේදී මේ ගොපල්ලෙකුට උනත් භික්ෂුවකුට උනත් තමන්ගේ කාර්ය සාර්ථක කරගන්න හෝ අසාර්ථක වෙන්න බලපාන හේතුව 11ක් ගැන. අන්න ඒ ටික විමසලා බලන එක. ඔව් මේකෙන් පේනවා අධ්‍යාත්මික දියුණුවට උනත් ප්‍රායෝගික කුසලතා දැනුම අවධානය කොච්චර වැදගත්ද කියලා. නිකල්ම ලැබෙන දෙයක් නෙවෙයි. හරි. එහෙනම් අපි මුලින්ම යමු අර අදක්ෂ පැත්තට අදක්ෂ ගොපල්ලා සහ ඒ වගේම ශාසනීය දියුණුවක් ලබන්න අමාරු භික්ෂූ තුල දකින්න තියෙන දුර්වලතා මොනවද? ගොපල්ලා ගැන කිව්වොත් ගවයන් වඳුරන්නේ නෑ නේද? ඔව්. හෙඩරුව, ලකුණු මුකුත් දන්නේ නෑ. නිලමැස්සි, බිත්තර, තුවාල එහෙම සනീപ කරන්නේ නෑ. බලාගෙන ඉන්නවා. දුම් ගහලා මැස්සෝ එලවන්නේ නෑ. තොටු පොළවල් යන්නේන පාරවල් තනබිම් ඒව ගැන දන්නේ නැහැ. හෝ කිසි අවබෝධයක් නැහැ. වතුර බිව්වද නැද්ද දන්නේ නැහැ. කිරි දොවනකොට ඔක්කොම ටික දොවනව ඉතුරු කරන්නේ නැහැ. අර වසුපැටවුන්ටවත් ඉතුරු කරන්නේ නැහැ. නාලක ගවයන්ට විශේෂ සැලකිල්ලක් නැහැ. ඔන්න ඔය වගේ 11ක්. දැන් මේ ටික භික්ෂුවකට සම්බන්ධ වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවකගේ අධ්‍යාත්මික ගමනට බාධා වෙන දුර්වලතා 11ක්. පළවෙනි එක තමයි රූපය යථාර්ථයෙන් නොදැනීම. රූපය කියන්නේ ඒ කියන්නේ මේ ශරීරය ඇතුළු හැම භෞතික දෙයක්ම අර සතර මහා භූත කියනවනේ පඨවි ආපෝ තේජෝ වායෝ අන්න ඒ වයින් හැදිච්ච නිතරම වෙනස් වෙන අනිත්‍ය දෙයක් කියන ඇත්ත ස්වභාවය තේරුම් නොගැනීම දෙවැනි එක පුද්ගලයන්ගේ ක්‍රියාවනුව කවුද නුවණ තියෙන්නේ කවුද අඥාන කියලා අඳුනගන්න බැරිකම හරියට අර ගොපල්ලා ගවයන්ගල් ලකුණු හැඩරුව බලලා අඳුරගල්ලි නැටුවා වගේ. ඒ කියන්නේ බාහිර පෙනුමට නෙමෙයි ක්‍රියාවට අවධානය යොමු කරන්න ඕන කියන එක. හරියටම තුන්වෙනි එක අකුසල් සිතිවිලි ඉවසීම. හිතට එනවනි කාම ව්‍යාපාද හිංසා වගේ නරක සිතුවිලි ඒවා ආවම ඒවා පාලනය කරන්නේ නැතුව දුරු කරන්නේ නැතුව යටපත් කරන්නේ නැතුව හිතේ තියෙන්න දෙන එක. හා අර නිලමැසි බිත්තර වගේ. අන්න ඒක ගොපල්ලා නිලමැසි බිත්තර අයින් කරන්නේ නැතුව වගේ ටික ටික ඒක ලොකු වෙනවා. හතරවෙනි එක ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය. ඔව් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ඉන්ද්‍රිය වලින් අපි ලෝකය අඳුනගන්නේ. ඉතින් රූපයක් දකිනකොට, සද්දයක් ඇහෙනකොට, ඒවට ඇලෙන්න යනවනම්, ගැටෙන්න යනවනම්, ඒ කියන්නේ සංවරයක් නැහැ. හරියට අර ගොපෙල්ලා ගවයේගේ තුවාලයක් ඇරිලා තියදී ඒක වහන්නේ නැතුව වගේ කෙලස් ඇතුල් වෙන්න දොර ඇරලා දෙනවා. හරිය පැහැදිලි. ඒ කියන්නේ සිහිය තමයි වැදගත් වෙන්නේ. තව මොනවාද තියෙන්නේ? පස්වෙනි එක Taman ඉගෙනගත්ත ධර්මය අනුන්ට විස්තර කරලා දෙන්නේ නැති එක. අර ගොපල්ලා මැස්සෝ එලවන්න දුම් ගහන්නේ නැතුව වගේලු. Tamanගේ දැනුම අනුන්ට දෙන්නේ නැහැ. හයවෙනි එක ධර්මයේ දන්න විනය දන්න බහුශ්‍රත භික්ෂූන් වහන්සේලා ඇසුරු කරලා ප්‍රශ්න අහලා ධර්මයේ හරියට තේරුම් ගන්නේ නැති එක. ඒක තමයි තොටුපොළ නොදැනීම කියන්නේ. ගඟෙන් එතර වෙන්න තොටුපොළ දන්නේ නැතුවා වගේ. ඔව්. හත්වෙනි එක ධර්මයේ අහනකොට ඒකේ අර්ථය ධර්මයේ තේරුම් අරගෙන ඒ ගැන සතුටක් ප්‍රීතියක් ලබන්නේ නැති එක. ඒක අර වතුර බිවද නැද්ද කියලා ගොපල්ලා දන්නේ නැතුව වගේ. ඊළඟට අටවෙනි සහ නවවෙනි කාරණා දෙක හරිම වැදගත්. ඒ තමයි නිවනට තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක යථාර්ථයෙන් හරියටම දන්නේ නැති එක. ඒක තමයි ගොපල්ලගේ භාෂාවෙන් කිව්වොත් මාවත නොදෙනීම. ඔව්. ඒ වගේම සතර සතිපට්ඨාණය එරම නැත්නම් ප්‍රඥාව වඩන භාවනා ක්‍රමය ඒක යථාර්ථයෙන් දන්නේ නැති එක ඒක තමයි ගොදුරු බිම නොදැනීම ගවයන්ට හොඳ තනකොළ තියෙන තැන දන්නේ නැතුව වගේ අන්දhari දසවෙනි එක ලැබෙන දානීය සිව්පසය ඒ කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය මේවා ප්‍රමාණයක් නොදෙන පිළිගැනීම. අර ගොපල්ල වගේ කිරිටි කොක්කොම දෝලා ඉවර කරනවා. ඉතුරු කරන්නේ නැහැ. හ්ම් අනාගතය ගැන හිතන්නේ නැහැ. ඔව්. 11 වෙනි එක ශාසනයේ ඉන්න පැරණි පළපුරුදු නායක ස්වාමින් වහන්සේලාට සංඝ පීත්‍රවරුන්ට ඉදිරියේදී වගේම නැති තැනදීත් මෛත්‍රී සහගතව කයින් වචනෙන් මනසින් ගරුසරු දක්වන්නේ නැති එක. හරි. ඔය 11න් එකක් හරි අඩු වුණොත් එහෙමත් නැත්නම් මේ දුර්වලතා තිබුණොත් භික්ෂුවට ශාසනයේ දියුණුවක් වර්ධනයක් ලබන්න බෑ. ඇත්තමම ඒ භික්ෂුව අභව්‍යයි මේ ධර්ම විනයෙහි වෘද්ධියට විරුඩියට වේපුල්ලයට පැමිණෙන්නට කියලා තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒක හරිම පැහැදිලි. එතකොට අනිත් පැත්ත නේද? සාර්ථක ගොපල්ලෙක් මේ කියවපු හැමදේම හරියට කරනවා. ඔව්. ගවයන් වඳුනනවා, නිලමැසි බිත්තරයින් කරනවා, තුවාල සනීප කරනවා, දුම් ගහනවා, තොටුපොළ පාරවල් තනබිම් දන්නවා, වතුර බීම ගැන දන්නවා. කිරි ඉතුරු කරලා දොවනවා, නායක ගවයන්ට ගරු කරනවා, මේ ඔක්කොම කරනවා. එතකොට සාර්ථක භික්ෂුව තුර දකින්න ලැබෙන්නේ මේ 11 ආකාරයේම දක්ෂතාවය. අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්න ඕන. දක්ෂ ශාසනයේ දියුණුව ලබන භික්ෂුව මේ 11 කාරණේම යුක්තයි. පළවෙනි එක රූපයේ යථාර්ථය දන්නවා. ඒ කියන්නේ සතර මහා භූත සහ ඒවයින් ඝටගත් දෙයක් විදිහට අනිත්‍ය දෙයක් විදිහට දකිනවා. දෙවෙනි එක ක්‍රියාව අනුව මිනිසුන් වඳුන ගන්නවා. කවුද නුවණැති, කවුද අඥාන කියලා ක්‍රියාවෙන්ම තේරුම් ගන්නවා. තුන්වෙනි එක අර කිව්වා වගේ අකුසල් සිතිවිලි ඉවසන්නේ නැහැ. ආපු ගමම්ම අඳුනගෙන ඒව දුරු කරනවා, අත්හරිනවා, ප්‍රහීන කරනවා. නිලමසි බිත්තර දැක්ක ගමන් අයින් කරනවා වගේ අන්න ඒ වගේ හතරවෙනි එක ඉන්ද්‍රිය සංවරය. ඇස කන ආදියෙන් අරමුණු ගන්නකොට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව සිහියෙන් යුක්තව ඉන්නවා. තුවාලයක් වහගන්නවා වගේ කෙලෙසෙන දොරටු අහගන්නවා. හරි. පස්වෙනි එක Taman දන්න ධර්මය අනුන්ට දේශනා කරනවා, විස්තර කරනවා, අර දුම් ගහනවා වගේ අනුන්ට ප්‍රයෝජනයක් වෙන විදිහට හයවෙනි එක අර කිව්වා බහුශ්‍රත, ධර්මදර, විනයදර භික්ෂුන් වහන්සේලා ඇසුරු කරලා නිතරම ප්‍රශ්න කරලා සැකදුරු කරගෙන ධර්මය ඉගෙන ගන්නවා. තොටුපොළ හරියට දන්නවා. ඔව් ඉගෙනීමට ලොකු උනන්දුවක් තියෙනවා. හත්වෙනි එක ධර්මය අහනකොට අර්ථය ධර්මයේ තේරුම අරගෙන ඒ ගැන ලොකු සතුටක් ප්‍රමෝදයක් ලබනවා. අර වතුර බීලා සැනසෙනවා වගේ. අටවෙනි අටවෙනි එක ආර්ය අෂ්ටාංගික මාර්ගය යථාර්ථයෙන්ම දන්නවා වඩනවා. නවවෙනි එක සතර සතිපට්ඨානය යථාර්ථයෙන්ම දන්නවා ප්‍රගුණ කරනවා. මාවතයි ගොදුරුබිමයි දෙකම දන්නවා. හරියටම. දසවෙනි එක ලැබෙන දාණය සිව්පසය ප්‍රමාණය දැනගෙන පිළිගන්නවා. අර කිරීතුරු කරනවා වගේ අල්පේච්ඡතාවය සන්තුෂ්ටිය තියෙනවා. හ්ම්. 11 වෙනි එක අර කිව්වා වගේ පැරණි සංඝපීත්‍රු තෙරුන් වහන්සේලාට ගුණවත් වැඩිහිටි භික්ෂූන්ට ඉදිරියේදී වගේම නැති තැනදිත් කයින් වචනයෙන් මනසින් මෛත්‍රී සහගතව ගරු කරනවා සලකනවා. ඔනෝයි 11 කාරණය සම්පූර්ණ වෙනකොට තමයි භික්ෂුවක් ශාසනය තුල දියුණුවට වර්ධනයට විපුලභාවයටපත් වෙන්නේ. ඒක තමයි භව්‍යයි ඒ භික්ෂුව මේ ධාම විනේහි වෘද්ධියට විරූඩියට වේපුල්ලයට පැමිණෙන්නට කියලා බුදුහාමුදුරු දේශනා කළේ අන්න ඒ භික්ෂුව ගැන. එතකොට මේ මුළු කතාවෙන්ම මේ සූත්‍රයෙන්ම අපිට ගන්න දින ප්‍රධානම පණිවිඩය සාරාංශය මොකක්ම වගේද? මම හිතන්නේ ප්‍රධානම දේ තමයි ආධ්‍යාත්මික දියුණුව කියන එක අහසින් පාත්වන දෙයක්වත් නිකම්ම ලැබෙන දෙයක්වත් නෙවෙයි ඒකටත් හරියට අර දක්ෂ ගොපල්ලෙක් තමන්ගේ ගවපට්ටිය ගැන අවධානයෙන් ඉන්නවා වගේ නිශ්චිත කුසලතා ටිකක් දැනුමක් වගකීමක් උත්සාහයක් නිරන්තර අවධානයක් අවශ්‍යයි. ඔව්. සංවරය ඉගෙනීම ප්‍රමාණය දැනීම ගුරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කිරීම වගේ දේවල් හරිම ප්‍රායෝගිකව එදිනදා ජීවිතේ වඩන්න ඕන දේවල්. ඇත්තටම ඔබතුමිය කිව්වා වගේ මේක භික්ෂුවකට දේශනා කරාට මේකේ තියෙන මූලධර්ම ටික අර උනන්දුව නිරීක්ෂණය ඉගෙනීම තමම පාලනය කර ගැනීම ගෞරවය මේවා ඕනෑම කෙනෙකුට ඕනෑම ක්ෂේත්‍රයක දියුණුවට ආදාළ කරගන්න පුණුවන් නේද? තමන්ගේ ජීවිතේ කළමනාකරණය කරගන්න. ඇත්තෙන්ම ඒක ඕනෑම කෙනෙකුට පොදුයි. අවසාන වශයෙන් පොඩි දෙයක් මතක් කළොත් අපි හැමෝගෙම ඇතුලේ ඉන්නව නේද මේ ගවපට්ටියක්? ඒ කියන්නේ අපේ සිතුවිලි අපේ හැඟීම් අපේ ආකල්ප ඇතුළත ගවපට්ටිය. ඔව්. ඉතින් භික්ෂුන් වහන්සේලාට වදාළ මේ කරුණ 11 අපිට කොහොමද පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපේම ඔය ඇතුළත ගවපට්ටිය ගැන මනස හරියට බලාගන්න කලමනා කරගන්න යහපත් පැත්තට යොමු කරගන්න අන්න ඒ ගැන ටිකක් හිතලා බලනක වටිනවා කියලා මට හිතෙනවා. ඇත්තන් මේක හරිම වටිනා අදහසක්. මූලාශ්‍රයේත් සඳහන් වෙනවා එදා භික්ෂුන් වහන්සලා මේ දේශනාව අහලා හරිම සතුටු වුණා සාදු බන්තේ කියලා ඒක අනුමෝදන් වුණා කියලා. ඔව් ඒ තරම්ම ඒක ප්‍රායෝගිකයි වටිනාකමක් තියෙන දෙයක්. එසේනම් අදට අපි සාකච්ඡාව මෙතනින් නිමා කරේවා.